යාල ප්‍රදේශයේ වනජීවී අභයභූමිය තුළ වනජීවී නිලධාරීන් වැටලීම් සිදු කරන අවස්ථාවකදී දඩයන් කරුවන් පිරිසක් හමු වෙලා තියෙනවා. අපේ නිලධාරීන්ට වෙඩි තබලා තියෙනවා. ඉතරලා වෙඩි තැබීමක් අපේ නිලධාරීන් ඔවුන්ගේ ආරක්ෂක සම්බන්ධව අදාළ රාජකාරී ඉටු කිරීමේදී මේ සම්බන්ධව ඒගොල්ලන් ක්‍රියා කරලා තියෙනවා. මේ අවස්ථාවේදී එක් දඩයක් කරුවෙක් මිය ගිහිලා තියෙනවා. ලංකාවේ සිටින ඒ සියලුම අපේ ආරක්ෂිත වනසතුන් ආරක්ෂා කිරීමේ බලතල වනසත් හා විශේෂ ආරක්ෂක ආඥාපනත යටතේ අපිට පැවරලා තියෙනවා. ඉදිරියේදීත් අපේ වනසතුන් සහ අපේ රක්ෂිත භූමි ආරක්ෂා කිරීම සඳහා ඒ නිලධාරීන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ රාජකාරී නිසලස ඉටු කිරීමට අවශ්‍ය වාතාවරණයක් ඔවුන්ට මීට වඩා අවශ්‍ය ඒ සඳහා පාසුකම් ලබා දීම ඉදිරියේදී සිදු කරනවා